දැන් ශිරු දිනාට කෙරුවක් කරනයි ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ දායක පිළිබඳව සාමාජික වශයෙන් නැත්නම් උත්සවයක් වශයෙන් කරන්න තියෙන වැඩ කටයුතු නම් කිසිම අනුපාඩුවක් නැහැ ඒක ඔක්කොම මේ ආකාරයෙන් සිද්ධ වුණා මොකද මේ ටික බලනකොට මට කාරණා දෙක තුනක් මතක් කරන්න හිතුණා එකක් තමයි මගේ හිතෙන් දෙකම දුවන්නේ නීති රෝගී. මොකද හෙට අපි නීති වල ලොකුම ලොකු ප්‍රොජෙක්ට් එකක පස්සේ අක්ෂර දේශකනා ක්‍රීඩා කරපු ප්‍රොජෙක්ට් එක හෙට විතරයි. හෙට විතරට පස්සේ අපි හෙට ඉඳලා නීති කර සාමාන්‍ය කෙනෙක් බැලිවිපත් වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් වෙනවා කාන්තා රක්ෂය සඳහා මේ වගේ දායේ රිට්‍රීට් කරන්න. ඉතින් මම හෙට හටන් ගන්නවා කියන එක නෙවෙයි කියන්න හදන්නේ ඒ සම්බන්ධව මේ වෙලාවේදී හිතුවදී හතයි ගානක විතර ඉවතින්න තියෙනවා. අපිට ඒ ඉවතීමෙන් විශාල භවනා ශාලාවකුත් විශාල ලැබුම් දවල් තුනකුත් හොඳ නවීන කන්නේ වැසින් කටල දෙකුත් ලැබුණා. ඉතින් ඒක හම්බුනා රසයි බලාපොරොත්තු නැතිව සම්පූර්ණ ජීවිතය නෙමෙයි දවස් 10 14 වගේ භවනා රචනා කරා. ඒ නිසා මේ වෙලාවේ මගේ ඉතින් තියෙන අවශ්‍යතාවය වීඩියෝ ගේම් ගා කුඹරක්. නමුත් මේ අපි වින්ඩෝ නිසා මම මේ වෙලාව ගන්නෙ. මොකද අරුමතේ වගේ බොහෝම කාලෙකින් මේවා කල්දරයක් ඉස්සර කිරීවා කියලා පුළුවන් කරගෙන කරගෙන යනකොට එක එක තැන් වල දිලක ලෙලුමල් කියනවා වගේ මේ දෙපිරිස් දක්ිනවා මේ තැන් හම් වෙනවා කුඩු නැගිනවා ඒක සිද්ධ වෙන්නේ කියලා මම හිතනවා. ඉතින් මේ තෙක්කල් මේ මේචරක තිබුණු නොසලකිල්ල කාන්තාපක්ෂයේ කෙරේ තිබුණු නොසලකිල්ල නිසා අපි නිතරම මේ චෝදනා මුඛයේ හිටියේ මොකද ඒකේ පිරිමියයට ඕනකම් ගිහලා දවස් 10 භාවනා කරන්න පුළුවන් 14 භාවනා කරන්න පුළුවන් පැවිදි වෙන්න පුළුවන් ජීවස් වෙන්න පුළුවන් මම තාමත් ඇත්තටම තාම හැට පැනගෙන වගේ ඉන්නේ ඒක සමහරට ප්‍රශ්නයක් කියලා නෑ කාන්තාවන් පිළිබඳව තියෙන නිකන් මොකද්ද හැඟීමක් වගේ කොයි විදිහට මේක කරන්න ඕනද කියලා. විශේෂයෙන්ම හේතුව ඒ පිළිවෙත සමාන දක්වන ආකල්පනේ සා. මේක පටලවා ගත්තොත් කාගවත් දෝෂයක් නැහැ මගේ දෝෂේ. මොකද මම හැදිලා තියෙන බවුලක කොල්ල පහයි කෙල්ලයි දෙනෙක් ඉන්න බවුලක මට ඒක නිසා ප්‍රශ්නයක් ඇති වෙනවා. මොකද ජීවත් වෙන ලාංකික සමාජය නිසා මේ කියන අතර ප්‍රයෝග පිළිබඳව මම තරම් පැහැදිලි වෙන චෝදනා දක්ව ඔක්කොම මම බාරගන්නවා. කාන්තාවේ තම මොකද සතුටින් ඒකට ඉන්නාට ඒක දී ලොකු වගකීමකින් පියවර කියන නමුත් ඒක දැන් තියෙනවා. ඒ සඳහා අපි මෙතෙක් කල් කිරුවේ මොකද්ද? එහෙට දවල් 12ත් එකමාරක් අතර ඕනම කෙනෙකුට එන්න කරලා කමටහන් දී කමටහන් සුද්ධ කිරීම කරා. ඒ අවස්ථාවේදී ප්‍රයෝජන ගත්ත සමහරක් අපේ දායකෝසා සමහරලාට හිතපත භාවනා කරන්න ඇත්තු. ඒ අය වෙනුවෙන් මෙතෙන්දී වරහණට දාලා කියන්නේ විශේෂයෙන් කාන්තාවුනේ පොත්පත් කියවීම අපි නිතරම කරලා තිනවා. ඒ පොත්පත් සියල්ලම තනි කරන මේ අපි කතා කරන භාෂාවමයි විපස්සනාමයි භාවනා. ඒ සම්බන්ධව පොත් ඇත්තටම 50ක් කියවිලා කියනවා. ඒක සඳහා අපත් චිනාග ස්වාමීන් වහන්සේ කටුරුන්දේ මේ ස්වාමීන් වහන්සේ ශේමනන්ද ස්වාමීන් වහන්සේ අපි පොඩි ස්වාමීන් වහන්සේලා තමයි ඒ පොත් අපි කියුවේ නොමිලේ බෙදලා දීලා. අතන නොමිලේ බෙදලා දීන්නේ මේ ඉන්න කට්ටියම මුලදාලා චුරසන. බෙදලා දීමෙන් තමයි කරේ. ඉතින් ඒකට මෑතකදී අපි පොඩ්ඩක් උදව් වුණා කමල් මහත්තයා මේකට කමල් මහත්තයා පොත් ටිකක් ගෙනත් කියලා ගියා. මේ පිරිසට එයා මලෙන්දී කිය. ඉතින් මම කියන්නේ බණක් වගේ මේ වගේ පිටිටක් වගේ උදව් කරන්නේ බණ පොත. නමුත් යම් ප්‍රමාණයකට නැවත සීගැන්වීමක් කරනවා. ඒ නිසා මේක තියෙනවා මම හිතන වල ආරසකාරී කියලා මම මේක දුක්මෑණිය මතපත් කරාට පස්සේ දුක්මෑණිය පුළුවන් විදිහට මේක බලලා සුදුසුයි කියලා හිතනවා නම් විතරයි. ඒක මධ්‍යස්ථානක වැඩ කරගෙන යනකොට එක එක අය එක එක දේවල් කියන පටන් අරගත්තාම මෙතන ඉන්න කට්ටියගේ මනස අවුලයි. ඉතින් ඒ නිසා මේකේ පොත් වලින් මේක අපේ ඒ අපවත්ති නායක ස්වාමීන් වහන්සේ අවසාන ගෙදෙන දෙයින්දී කියව පොතේ ඉන්න මේක තියෙන ආනාපාන සති භාවනාව අපි මීටර් ලබා ගන්න කියනවා නම්බර 1 සහ 2. කොටිම කියනවනම් කිසියම් මූලික දැනුමක් නැති කෙනෙක් උදේ විඥානය දක්වා යනකම් මේ මහසි පොත් ඒ වගේ භාවනා කරපු අයගෙන් ලැබිච්ච තොරතුරුත් එකතු කරලා දීපු පොත් ටික. ඉතින් මම ඒක මතක් කරලා දෙනවා. ඒ වගේම මේ සක්මන් භාවනාව මේක වලින් ඇත්තම උදාහරණම උනන්දු කරන දේ. මේ වෙනකොට කිසිම පොතක් ලංකාවේ ඉඳලා නැහැ. මම දැක්කයි තමයි. දෙකම වල පිළිගන්න මේ සංස්කෘත මධ්‍යස්ථානයේ විතරක් තිබුණා. ගීතන කියපු පොතක්. ඒක සම්පූර්ණ කරන්න ලියපු පොතක් තමයි මේ සක්මන් භාවනාව. ඒක මේ පොතේ තියෙන කරුණු එකතු කරලා මම එහෙම මේ සංස්කරණය කරපු එක. ඒක දෙවෙනි මුද්‍රේකුත් තියෙනවා. ඒකකට මේදි මම දැක්කා යම් යම් ප්‍රශ්න වෙනවා බුද්ධානුස්සතිය මෙත්තා භාවනා අසුභ මරණ සම්සති වගේ සමත පැත්තට යන දේවල් මගේ මොකද්ද ගතිය තියෙන කොහේ ගියක් කඩාගෙන යන විපස්සනා. අදගෙන යනවා. නමුත් ඒක වළක්වන්න දුක මගේ මිච්ච දෙයක් තමයි මේ බෞද්ධ ස්වාමීන් වහන්සේගේ පොත් එක සිංහල දානකොට. ඒකේ මුල්ම පිටපත ප්‍රථම භාගයේ සමත කර්මස්ථාන. ඒක විසුද්ධි මාර්ගයේමයි. නමුත් ඒ බුරුම කට්ටිය ඉදිරිපත් කරන ක්‍රමයේ හැටියට මේ පොත් ටිකුත් කමල් මහත්තයා ගෙනත් දීලා ගියා. ඒ නිසා මම මේ පොත් ටිකුත් තියලා යනවා. යම් කිසි කෙනෙකුට අවශ්‍ය වුණොත් මේ ප්‍රයෝජන වෙයි කියලා. එතකොට මේවා බ්‍රහ්මා සාමුද්‍රගේ බණ වගේක්. අබේ හම්දු සිංහල දාලා මේ කමල් මහත්තයා යටතේ මුද්‍රණය කරලා තිබුණ ටික ඒත් කියලා තියෙන නිසා මම මේ පොත් ටික කියන ලොකුමෑණිගේ අධ්‍යක්ෂණය යටතට ඒක ලොකුමෑණිව බලලා පිළිසිත කරදර වෙන්නේ නැහැ කියලා කිව්වොත් මේ පුස්තකාලේ දාලා හෝ ඒක පාවිච්චි කරන්න ඇතයි කියලා මම කල්පනා කරනවා. ඒකට What I was talking about is that uh, I'm happy overall about this uh, 10 days, but basically the, my mind is now in Mitrigala because uh, tomorrow we are going to inaugurate the new building in the Mitrigala, so that in the historically we will be going for retreats for the female also in time to come. So tomorrow we are, Kivati Mangan Mahan? Kivati Mangan House House? House? It's not house. In your case, it is temple warm. <laughs> warm house, warm water maybe. Uh, tomorrow we are going there. So now presently, it is very busy place without me. They are desperately waiting me to come. So soon after finishing that, I have to go there. And it's a big change for the metrical history. And then you know, we will be conducting 10 day to 15 day retreats. Maybe once a week, month or something like that. Starting from 2011. So, because we, we in Mitrigala felt the necessity, we are not really caring for females. We have residential facilities and all for the males, and though it's a monastery, it is not a meditation center. We are preparing the candidates, and then they become monks and high ordinate, and that is how it goes. We have no much of a, uh, constitutionally we can, but uh, we have to quite a distance from the female bodies knowing that we started that building 2006, now by 2010, we have achieved half of the project. And the second thing we were conducting was the publishing books. And we have 50 or number of books, all are related to Vipassana, inside meditation, and uh, some of them have been already translated into English, and you can go to vipassana.com website, and then meditation, Dhamma Jiva, then you can download the English books. These are the recent books. And other books I gave some to the, the menu. So if she recommends, other resident people can benefit. And yesterday I introduced this one. It is not related to Nisanane. That's a very common book in uh, the publication society as well as in the uh, Japanese, sorry, Buddhist Cultural Center. please I can spare few copies if you need, otherwise you can teach it. It's a very nice one. It is not religious. It's a technical book to indicate what does it mean by mindfulness. If at all I am finding any weaknesses in you, you are very weak in mindfulness. You are very expert in Dharma, very expert in Sila, but useless without mindfulness. So therefore, reinforce, read it again and again, then less and less problem will come. So that book also I will leave. Uh, so I go to the single again. Uh, එතකොට මේ කාරණා දෙක මට මතක් කරගන්න තුන්වෙනි එක තමයි uh, මම දැක්කේ මෙහෙට එනකොට ඒ කාන්තාව පමණයි කියලා. හේතු රහිතෝ කියලා කියන මට මම කියන ඉස්සරහට කරනවා නම් අත්‍යවශ්‍ය හැලියම ගන්නවා. පිළිවෙල යන ඔක්කොම. දවසට භාවනා කරනකත් එන්නේ. බණ අහන්න නැත්නම් එන්නේ. මොන්නම විදිහම සීමා කරන්න එපා අපිට දරන්න ඕන. හැබැයි අපි අත්තර දැනගන්න ඕනේ ඒක කියනවා මේක භූතකන ඕන කෙනෙක් කරයි. මම කිසිසේත්ම ඉස්ලාමයේ විවස්ථාවට උදව් දෙන්න කතා කරනවා නෙවෙයි. ඒකෙන් තමයි මේ විචිත්‍රත්වේ. ඒක නතෝ ඉන්න ටිකට විතරක් කරුවද මේක හේපා. ඒ නිසා ඉස්සරහට යනවා නම් මම ඉල්ලා ඉන්නවා මේ කරුකට නායක ස්වාමීන් වහන්සේගේ මේවා වෙන්න පුළුවන්. ඇත්තටම දැක්කේ කේන්දරේ ලක් කරනකොට වෙනවා. අපි වග වෙන්න මේ කාලේ අතලොත් එහෙම කරන්න එපා. එයා විපස්සනා වෙන්නේ කියන්නේ කියලා ඒ වගේ හතර බොහොම වගකීමෙන් කටයුතු කරා. අනික අපි කියේ කිසිකේ එක්කත් අපි යුක්තව කරගෙන යන පවුලක් වගේ. ඒක ඇත්තටම නෑ. මේ චිකලේ විඳ ගන්න බැරි ආස්වාදයක් මම විඳ ගන්න හදනවත් දන්නේ මේ දෙවොල්ල එකතු කිරීම. මේ නිසා මේ වල කල්පනා කරන්නේ කුලලාව අපි කැටලෙවි දන්නේ නැහැ. ඒක මේ දවස් 10 පැතුම් නැත්නම් මේ වෙලාවට කැටලෙවි. ඒක නිසා අපි දවස් 10 යන්න ගන්න කියන්නේ. එතකොට මෙහෙ කී දෙනෙකුට වැඩිම ඉන්න පහසුකම් දෙන්න පුළුවන්කම තියෙනවා. නැවතු පහසුකම් දැන් කියන ඔක්කොම නම් කී දෙනෙකුට වගේ. ඒ වගේ අපි උපරිමයට යනවා කිසි කෙනෙක් කුමර කුමරි දැපෙILLන්න එපා. මේ ඉන්නේ ඉව ඉල්ලන්න නෙවෙයි. මේ තියෙන්නේ ගහකට ඉඳගෙන වැහි වැටෙන දේ කාලා ජීවත් වෙන ජීවිතයක් මම කියලා අපේ යදී සිව් වශයෙන්ම හිතුවට විපස්තනයක් කරනවා. ඒ නිසා ඒක කිසියක් වඩාවක් නැහැ. ඉතින් මම හිතන්නේ මේ අවුරුද්ද අපිට මේ දේව කරන්න පුළුවන් වෙයි කියලා. ඒකෝට මේ ලංකා පැත්තේ මේ ගොඩනැගීම නිසා කිසිම භාවයේ විචක්ෂණයට ගොඩාක් අඩු කරන්නේ. මේකම අවුරුදු අවුරුද්ද මාසෙ දෙකමාරේව දෙක තුන කරා. දැන් ඊට පස්සේ කරනවා නම් එක මාසෙකට එක රටකට විතර ගිහිල්ලා එන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද මේ ඒක ආරක්ෂාව ගැන කතා කරනවා අනිත් එක මේ ස්ථානෙට මේ කෙනෙකුට ඉස්සරහින් පාඩුව දෙන්න. ඒ නිසා මේ ඔක්කොගෙම එකක්වත් බලාපොරොත්තු කරන්නේ නැතුව මුතු කියන සීමිත සම්පත්තික අරපිට වැස්මින් පාවිච්චි කිරීම තමයි මට මතක් කරන්න තියෙන්නේ. ඉතින් මේ ලොකුමන් යන තියෙන කොහොම වගකීම තමයි මේ කට්ටියට මේ අවශ්‍ය කරලා තියෙන දහම් දැනුම දෙන එක දැන සංගමයේ සිද්ධ වෙනවා. ඒකේ ප්‍රායෝගික පැත්ත. ඒ කියන්නේ භාවනා කිතුරකට පැත්ත අල්ලලා දුන්නොත් මම හිතනවා අවුරුදු 10කින් 15ක විතර පැහැදිලි වෙන ස්වයංපෝෂිත තුලින්ම මේක ගන්න පුළුවන් තරක් ඒ කියලා පුදුමාකාර අවශ්‍යතාවයක් තියෙන්නේ මේ බරගාන කියන බැහැ. එහෙම කිසි කෙනෙකුට අත දෙන්න යන්නේ නැහැ මොකද හේතුව මට රෙකමන්ඩ් කරන්න තැනක් නැහැ තාම. ඉතින් ඒ වගේ තැනක් අපිට තියෙනවා මම කියන්නේ ඒක අංග සම්පූර්ණ තැනක් වෙන්නේ. ඒක අධ්‍යාත්ම සඳහා විතරක් වෙන තැනක් වුණාට ඒකත් අමාරුයි. අධ්‍යාත්මවත් පිරිසුදු කරගෙන යනවා කියන එක අමාරුයි. මොකද ඒකට භාවනාවක් කරගෙන යන්න පුළුවන් නම් මම හිතනවා ලොකු සම්මානසේ බලාපොරොත්තු වුණාට ඒක බාධකයක් කරපු එකක් වෙන්නේ අලංකාරයක් වෙන්නේ ඉස්සරහ. ඒ නිසා මේ මේ කාරණා තුන තමයි මම මතක් කරන්නේ ඉතින් මම ඒ වගේම සාදරයෙන් ආරාධනා කරනවා හෙට රාත්‍රියේ අපි කවදාකවත් කරන්නේ සංස්කෘතයක් කියන බලවත් සරුවාත්ක පිටක් කියලා අංග දාන දෙනවා මොකද මේ ගොන්නගිලට උදව් කරපු අයගේ සීමාවක් ඒ සීමාවක් නැතිව අපිට නිකන් ස්තුති කිරීමක් වශයෙන් තිසරණ ආශිර්වාද ගැනීමක් කරනවා කැමැතිත් වෙලකට සම්බන්ධ වෙලා ඊට පස්සේ අතර ගොඩනගිලා 100 100ක් වෙන්නේ හෙට කොට සෑහෙන දුක් ඉවර වෙනවා. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා. භාවනා වැඩ පිළිවෙල කරන්නේ ඒක මට වෙන්නේ අරන්නේ එළියට ඉන්න එක විතරයි. මට එළියට ඇවිත් යන්න වෙන්නේ නැහැ. ඒකට කුලින් වහලා වගේ කුසලෙන් වහලා වගේ වෙන්නේ නැහැ. ඉතින් මේ විතරයි වචන වශයෙන් නැත්නම් කාරණා වශයෙන් කියන්න තියෙන්නේ භාවනා වැඩමුළුවේදී මතක් කරනකොට මම නිතරම මතක් කරන විදිහට මේ මෑණිවරුන්ට තමයි සාධුකින් කියන්නේ ඉතරම් පාස කම්බලකට මේ භාවනා කරනවා කියලා වාඩි වෙලා ඉන්න එක නෙවෙයි සක්මන තමයි කරන්නේ. කර්මාටක ඒක අමතක කරන්න මේක අමතක කරේ නැත්නම් ඒක අමතක කෙරුවා කියලා කියන දමුදිය අමතක කෙරුවා වගේ තමයි. සක්මන් කරනකොට නම් ආවද කරන හොඳින් නෑ. ඒක මතක් වෙයි නිසා ඒක ගෙදරකින් යන්න ගෙදර පස්සේ මොකද කරන්න කියන එක ලොකු ප්‍රශ්නයක් වෙන්නේ මට සාමාන්‍ය දැන දිනුවක් දිනු ඇත්තටම දැන් කෙරෙන්නේ නැහැ මගේ ඊමේල් ඇඩ්‍රස් එක තියෙනවා අතමට කිව්වාගේ මට ටෙලිෆෝන් අඩුවන්නේ තුනක් විතර මගේ ළඟට තියෙනවා හතරක් විතර තියෙනවා ඒ ඉතාම කලාතුරකින් තමයි මම ටෙලිෆෝන් එකට යුක්ත වෙන්නේ මේ ඊමේල් වලටයි ඉස්සර බලාපොරොත්තු ස්කයිප් සිස්ටම් එක එහෙම කෙරුවොත් මම බලාපොරොත්තු වෙනවා ඒක තැනක ඉඳගෙන දැනට අපි කරන මෙල්බන් වලට පැයකමාරක ධර්ම සාකච්ඡා කරන සෙනසුරාද ඒ ඉලීම තියෙනවා සිදු ඉරිදක කැන්ඩ මේ ටොරන්ටෝලට ඒක උදේ 6:00මාරක් 7:00මාරක් අතර කැන්බරාවට මම කනෙක්ට් වෙනවා. හැබැයි ඒ වෙලාවට මට තියෙන 7:00මාරක් රමදාන් සුද්ධ කරන්න ඉවරලා දාන ගන්න තියෙන 5:00මාරට ඉඳලා 6:00මාර වෙනකන් ඒ අතර ඒ නිසා පුළු පුළුවන් වෙලාවට සම්බන්ධ වෙනවා. අපරොන්දු වල තියෙන අපිට හොඳ ඒ සිංහල කියන්නේ වීඩියෝ සංඥාක්‍රමයක් ලැබෙයි කියන. එහෙම වුණොත් ඒ වගේ කරන්න කරා. ඒකේ ඇත්තම කියන්නේ මේකේ බලාපොරොත්තු වෙන්නේ කීන තියෙන්නේ අවශ්‍යතාවයේ මේ අවශ්‍යතාවයට අපිට තියෙන සම්පත් ආරපිරිමැත් මේ යුක්තව පාවිච්චි කිරීම තමයි දැන් මේ ඉස්සරහට යන වැඩ පිළිවෙල අපිට කියන්නේ. එච්චරයි මතක් කරගන්න දෙන්නේ සියලු දෙනාටම තුනුරුවන්ගේම සරණයි සිරුවන් සරණයි සාදු සාදු අනුමෝදාමි සාදු අනුමෝදිතබ්බං අනුමෝදිතබ්බං අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti සක්ක සම්පatti මේවච අතෝ ජීවාන සම්පatti නිමිනාතේ සමිච්ඡතු ස්වාමී අපස්සෙන් දැන් අර සිල් මුදන අදක්ෂ තියෙන කට්ටිය නම් පොඩ්ඩක් අතර වෙන්න අපි ආජීවත්වම කුටිල සමාදම් කරනවා හස්සේ ආජීවත්වම ප්‍රශ්නයක් එමේ සිංහල කට්ටිය එකක් කියන අතරින් අංකත්තේ සත්වාගේ වෙලා පාවිච්චි කරනවා Thank you. පිළිකරෙහි මම පූජා කරන්න කවුරුත් ඉන්නවනම් දැන් මේ ආජීවට්ටම සීලේ සූදානම් සමයේ බලාපොරොත්තු වෙනතු নমස්කාරය කියමු. සාරි සාරි This is to take uh, five precepts. So therefore those who wish to relinquish eight precepts may follow, others may take their own time. මම ආධිගතම සීල සමාදන් සඳහා নমස්කාරය කියවා එහෙනම් මම කියන විදිහට කියන්නේ විද්ධාං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ බුද්ධං සරණං ගච්ඡාමි සුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සති අපි සංඝං සරණං ගච්ඡාමි සරණගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අතින්නා දාන වේරමණී සික්ඛා පදං සමාදියාමි ආමේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි විසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කංසා වාචා වේරමණී සික්ඛා සික්ඛාපදං සමාදියාමි සංකප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්ධින් වා ජීවාක්‍රමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං සම්පස්සාරා